සවස පූජාව සහ වන්දනාව සවස සිල් සමාදන් වීමෙන් පසු සිල්දුන් ස්වාමීන් වහන්සේගෙන් කිසියම් ධර්ම අවවාදයක් ලැබෙතහොත් එයද අසා සවස පූජාවට සූදානම් විය යුතුය. පූජාව සඳහා පහන් සුදුසු තැන්වල කලින් දැල්විය යුතුය. පොල්තෙල් පහන්, ඉටිපන්දම්, සුවඳ කූරු යන මේවා දැල්වීම පූජනීය ස්ථානවලට හානියක් නොවන පරිදි නුවණින් කළ යුතුය. විහාර ගෙවල බොහෝ පහන් දැල්වීමෙන් ගෙය රත් වී ඒවායේ සායම් වලට හානි වේ. දුම් වැදීමෙන් ඒ ස්ථාන කළු වේ. මේවා ගැන සැලකිල්ලක් නොකොට පමණ ඉක්මවා පහන් සුවඳ කූරු කපුරු දල්වා ඇතැම්හු සිද්ධස්ථාන විනාශ කෙරෙති. සිද්ධස්ථාන විනාශ කිරීමේ පාපයට අසු නොවන පරිදි පැවැත්විය යුතු බව විශේෂයෙන් සිත තබා ගත යුතුය. සිල් සමාදන් වීමෙන් පසු ගිලන්පස හා මල් හිස තබාගෙන හෝ දෝතින් ඔසවාගෙන හෝ ඊතා ගෞරවයෙන් විහාරයට ගෙන ගොස් පූජාසනෙහි තබා සැමදෙනා එකතුව පසඟ පිහිටුවා වැඳ මේ ගාථා කියා පූජා කරන්න. පොත බලාගෙන හෝ පූජා කරන්න. නැතහොත් භික්ෂුන් වහන්සේ නමක් ලවා හෝ උපාසක පිරිසෙන්ම කෙනෙකු ලවා හෝ කියවාගෙන පූජාව හා වන්දනාව කරන්න. පළමුවෙන් මෙසේ පහන් පූජාව කරන්න. වේනීය හදයේ මෝහං තමොක්ඛණ්ඩ විනෝදකං දීපේ නේතේන පූජේමි පඤ්ඤා දීප දරං චිනං ඉමිනා පුඤ්ඤ කම්මේන පඤ්ඤවා සීලවා සදා භවිත්වාන ලබේ සීගං ධම්මචක්කුම් අනුත්තරං වේනේය ජනයාගේ හෘදේහි හටගත් මෝහාන්ධකාර ස්කන්ධය දුරු කරන්නා වූ ප්‍රඥා නැමැති ප්‍රදීපය දරන්නා වූ පස්මරුන් දිනූ හේයින් ජින නම් වූ භාග්‍යවතුන් වහන්සේට මේ ප්‍රදීපය පූජා කරමි පූජා වේවා මේ පින්කමෙන් සමකල්හි නුවණැත්තේද සිල්ැත්තේද වී අනුත්තර ධර්ම චක්ෂුෂ වූ අරහත් මාර්ග ඥානය වහා ලබන්නේවා මල් පූජාව අනන්ත ගුණවන්නස්ස සුද්ධ සීල සුගන්ධිනෝ ලෝකනාතස්ස පූජේමි පුප්පමේතං මනෝරමං ඉමිනා පුඤ්ඤ කම්මේන භවිත්වා සීලවා සදා පප්පෝමි පරමං සම්තින් නිබ්බානං බුද්ධ වන්නිතං අනන්ත ගුණ නැමැති වර්ණයන් ඇත්තා වූ ශුද්ධ වූ සීල සුගන්ධය ඇත්තා වූ ලෝකනාථයන් වහන්සේට මේ මනරම්මල් පූජා කරමි පූජා වේවා මේ පින්කමින් සෑම කල්හි සිල් ඇත්තේ වී බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කළ පරම ශාන්තිය වූ නිවනට වහා පැමිණෙම්වා පැන් පූජාව ධම්මෝදකේන සත්තානං පාපමල විසෝදකං පානීයේනාහි පූජේමි ලෝකනාතං දයාලයං ධර්මයේ නැමැති පවිත්‍ර ජලයෙන් සත්වයන්ගේ පවසෝදා හරින්නා වූ කරුණාවට වාසස්ථාන වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මේ පෑන් පූජා කරමි. පූජා වේවා. ගිලන්පස පූජාව. තිදෝස සමනං දේහ බලදං ආයු වඩ්ඩනං ගිලාන පච්චයං ඒතං පනීතං මදුරං සුචින් මහාදයස්ස පූජේමි කිලේසාමය හාරිනෝ පුඤ්ඤනේතේන පප්පෝමි සප්ප සංයෝජනක්කයන් තුන්ද සමනය කරන්නා වූ කාය බලය ඇති කරන්නා වූ ආයු වඩන්නා වූ ප්‍රණීත වූ මිහිරි වූ පවිත්‍ර වූ මේ ගිලන්පස කෙලෙස් රෝග දුරු කරන්නා වූ මහා කරුණිකයන් වහන්සේට පූජා කරමි පූජා වේවා මේ පිනෙන් සකල සංයෝජනයන් ශයකොට ලබන්නා වූ නිර්වාණයට වහා පැමිණෙව්වා. දහත් පූජාව යථාවාදී තථාකාරී ධම්මවාදී මහා යසෝ තාම්බූලං පතිගණ්හාතු සත්තා ලෝකේ අනුත්තරෝ වෙනසක් නොකොට කියන පරිදිම කරන්නා වූ ලෝකයාට ධර්මය පවසන්නා වූ මහත් යසස් ඇත්තා වූ තමන් වහන්සේට වඩා උතුම් පුද්ගලයෙකු නැත්තා වූ භාග්‍යවතුන් වහන්සේට මේ තාම්බූලය පිළිගෙන වදාරන සේක්වා. සුවඳ දුම් පූජාව දේසෙත්වා පවරං ධම්මං පාපා මගන්ධනාසකං සුගන්ධිනාහං දූපේන පූජේමි ලෝකනායකං උතුම් වූ ධර්මයේ දේශනා කොට සත්වයන්ගේ පවු නැමැති කුණුගඳ දුරු කරන්නා වූ ලෝකනාථයන් වහන්සේට මේ සුවඳ දුමින් පුදමි. මෙසේ පූජා පවත්වා අනතුරුව ස්තුති පූජා වශයෙන් තෙරුවන් ගුණ කියා වන්දනා කළ යුතුය. මෙහි උදේ වන්දනාව සඳහා එක් වන්දනා ක්‍රමයක්ද දවල් වන්දනාව සඳහා එක් වන්දනා ක්‍රමයක්ද දක්වා ඇත. ඒවායින්ම සවස වන්දනාව කිරීමත් සුදුසුය. කැමැති අයට භාවිතා කිරීම සඳහා සවස වන්දනාවට විශේෂ වන්දනා ක්‍රමයක් මෙහි දක්වනු ලැබේ.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 ගෝතමං ඒවං කල්යාණෝ කිත්ති සද්දෝ අබ්බුගතෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විචාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සෝ ඉමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රහ්මකං සස්සමනක් බ්‍රාහ්මණින් පජං සදේව මනුස්සයං අභිඤ්ඤා සච්චිකत्वा පවේදේති සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සව්‍යංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසේති තං භගවන්තං අරහන්තං සම්මා සම්බුද්ධං සරණං ගච්ඡාමි සම්මා සම්බුද්ධං සිරසා නමාමි ඒ භාග්‍යවත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ යහපත් වූ කීර්ති ഘോഷය ලෝකේහි මෙසේ පැන නැංගේය ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලෙහි රැස් කළ පාරමිතා කුසල බලයෙන් ලත් අරහත් මාර්ගඥාණයෙන් සවාසනා සකල ක්ලේශ ප්‍රහාණයෙන් පරිශුද්ධව සර්වඥත්වාදී අපරිමිත ගුණයෙන් යුක්තව මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යන ලෝකාත්‍රය වාසීන් විසින් කරන පූජා පිළිගැනීමට සුදුසුව සිටින හේයින් අරහං නම් වනසේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ ප්‍රඥාප්ති සංඛ්‍යාත පංචවිද ඥය ධර්ම පරෝපදේශ රහිතව තමන් වහන්සේගේ ඥානයෙන් නිර්වශේෂයෙන් මනවින් දන වදාළ බැවින් සම්මා සම්බුද්ධ නම් වෙනසේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ත්‍රිවිද්‍යා අෂ්ට විද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් සමන්වාගත බැවින් විචා චරණ සම්පන්න නම් වෙනසේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශාස්වත උච්ඡේද දෘෂ්ටි සංඛ්‍යාත ලාමක අන්තද්වේට නොබැස මධ්‍යම ප්‍රතිපදාව වූ අෂ්ටාංගික මාර්ගයෙන් පරම සුන්දර නිර්වාණයට පැමිණ වදාළ බැවින් සුගත නම් වනසේක ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කාම රූප අරූප සංඛ්‍යාත ලෝකත්‍රය නිර්වශේෂයෙන් දනවදාළ හේයින් ලෝකවිදූ නම් වෙනසේක ඒ භගවත් බුදුරජාණන් වහන්සේ ජාතිමාන පුඤ්ඤමාන බලමාන ප්‍රඥාමාන ගුණමාන ඉර්තිමාන ආදී අනේක මානෙන් උඩගූ නන්දෝපනන්ද අඟුලිමාල සච්චක බක බ්‍රහ්මාදී එඩිතර පුද්ගලයන් පවා දමණය කොට හික්මවීමෙහි සමත් බැවින් අනුත්තර පුරිස ධම්මසාරතී නම් වෙනසේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මිනිස්ය, දිව්‍ය, බ්‍රහ්ම යන ලෝකත්‍රය වාසීන්ට තිවග සම්පත් පිණිස අනුශාසනා කරන හේයින් දේව මනුෂ්‍යයන්ට ශාස්ත්‍රූනම් වෙනසේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පරම ගම්බීර චතු සත්‍ය ධර්මය ජනයාට අවබෝධ කරවන හේයින් බුද්ධ නම් වන සේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සකල ලෝකවාසීන් විසින් ගරු කළ යුතු හේයින්ද ආශ්‍රය ධර්ම යසස් ශ්‍රී කාම ප්‍රයත් සංඛ්‍යාත ෂට් භාග්‍යයෙන් යුක්ත වන හේයින්ද භගවානම් වනසේක. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බ්‍රහ්මයන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ මේ ලෝකය දෙවි මිනිසුන් සහිත වූ සත්ත්ව සමූහය අනිකකුගේ උපදෙස් වලින් තොරව තමන් වහන්සේ විසින්ම ඇති කරගත් නුවණින් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැන ප්‍රකාශ කරන සීක. ඒ භාග්‍යවතුන් වහන්සේ මුල යහපත් ඌද මැද යහපත් ඌද අග යහපත් ඌද අර්ථ සහිත වූ ව්‍යංජන සම්පත්තියෙන් යුක්ත වූ අඩු වැඩි නැතිව සියල්ල සම්පූර්ණ වූ ධර්මයේ දේශනා කරන සීක. ඒකාන්තයෙන් නිවනට පමුණුවන්නා වූ පරිශුද්ධ වූ ප්‍රතිපදාවක් ප්‍රකාශ කරන සේක. ඒ භාග්‍යවත් අරහත් සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ මම දිවි හිමියෙන් සරණ යෙමි. ඒ භාග්‍යවත් අරහත් සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ මාගේ ශීර්ෂයෙන් අත්‍යාදර ගෞරවයෙන් වඳිමි. ධර්ම වන්දනාව ස්වාකාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහීති ඉමේහි චහි ගුණේහි සමන්නාගතං ධම්ම රතනං සරණං ගච්ඡාමි ධම්ම රතනං සිරසා නමාමි භාග්‍යවතුන් වහන්සේ විසින් සපර්යාප්තික නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය අඩුවැඩි නැතිව මුල මැද අග යන සෑම තැනම යහපත් කොට දේශනා කරන ලද්දේය. ඒ නව ලෝකෝත්තර ධර්මය තමා විසින්ම දැක ප්‍රත්‍යක්ෂ කරගත හැකි ධර්මයක් වන්නේය. ඒ ලෝකෝත්තර මාර්ග ධර්මය දින මාස වර්ෂ ගත නොවි ස්වසන්තානෙහි උපදවාගත් කෙනෙහිම ඵල දෙන ධර්මයක් වන්නේය ඒ ධර්මය එන්නය මේ ධර්මය දකින්නය ඒ අනුව පිළිපදින්නේයයි අන්‍යයන්ට බල කිරීමට උවද සුදුසු වන්නේය ඒ නවලෝකෝත්තර ධර්මය අන් සියලු වැඩ නවතා ලබා ගැනීමට උත්සාහ කළ යුතු ධර්මයක් වන්නේය. ඒ නවලෝකෝත්තර ධර්මය විඤ්ඤාණ්ට ස්වය సంతාණයෙන්ම ප්‍රත්‍යක්ෂ කරගත හැකි ධර්මයක් වන්නේය. මේ සවැදරුම් ගුණයෙන් යුක්ත වූ ධර්ම රත්නය මම දිවි හිමියෙන් සරණ යෙමි. ඒ ධර්ම රත්ණයට මාගේ ශීර්ෂයෙන් අත්‍යාදර ගෞරවයෙන් වඳිමි. සංඝ වන්දනාව සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාපීචි පටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනෙය්‍යෝ පාහුනෙය්‍යෝ දක්ඛිනෙය්‍යෝ අංජලි කරණෙය්‍යෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති ඉමේහි නවහි ගුණේහි සමන්නාගතං සංඝරතනං සරණං ගච්ඡාමි සංඝරතනං සිරසා නමාමි ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේ ඒකාන්තයෙන් නිවනට පමුණුව යහපත් ප්‍රතිපත්තියක් පුරන සේක ආර්ය අෂ්ටාංගික මාර්ග සංඛ්‍යාත ඍජු ප්‍රතිපත්තිය පුරනසේක. ඒකාන්තයෙන් නිවනට පමුණුවන අදිශීල, අදිචිත්ත, අදිප්‍රඥා සංඛ්‍යාත ප්‍රතිපත්තිය පුරනසේක. දුටු විට හුනස්නෙන් නැගී සිටිමි. ආදී සාමීච කර්මයට සුදුසු වනසේ පිළිපන්සේක. යම් ඒ පුරුෂ යුග්මයෝ සතර දිනෙක් වෙද්ද පුරුෂ පුද්ගලයෝ අට දෙනෙක් වෙද්ද ඒ පුද්ගල සමූහය භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා වහන්සේය. ඒ ශ්‍රාවක සංඝයා වහන්සේ ප්‍රත්‍ය බොහෝ දුර ගෙන ගොස් වූද පිදීමට සුදුසු වනසේක. ආගන්තුකයන් උදෙසා පිළියෙල කළ දෙය වූද පිදීමට සුදුසු වනසේක. අනාගතයේහි ලැබෙන පින්ඵල සඳහා දෙන දෙය පිරිනැමීමට සුදුසු වන සේක. දෙයත් නගා වැඳීමට සුදුසු වන සේක. මේ නව ගුණයෙන් සමන්විත වූ සංඝ රත්නය මම දිවි හිමියෙන් සරණ යෙමි. ඒ සංඝ රත්නයට මාගේ ශීර්ෂයෙන් අත්‍යාදර ගෞරවයෙන් වඳිමි. Sadhu, sadhu, sadhu. චෛත්‍ය වන්දනාවට හා බෝධි වන්දනාවට නොයන්නේ නම් විහාරයේ වැඳුම් පිදුම් අවසානයේදී දෙවියන්ට මියගේ ඥාතීන්ට හා සකල සත්වයන්ට පින්දී ප්‍රාර්ථනා කොට රාත්‍රී වන්දනාව අවසන් කරනු. චෛත්‍ය බෝධි වන්දනාවලට යනවා නම් වන්දනාව අන්තිම කරන තැනදී පින්දීම් ආදිය කරනු. රාත්‍රී වන්දනාවෙන් පසු ශීලය ආවර්ජනා කොට රාත්‍රී 10 දක්වා භාවනා, දහම් ඇසීම්, දහම් පොත් කියවීම, ධර්ම සාකච්ඡා පැවැත්වීම සුදුසු පරිදි කරනු. තවත් වන්දනා ක්‍රම මතු දැක්වෙන වන්දනා ක්‍රමද කැමැතිනම් භාවිතා කරන්න.